ඉමිනා පුඤ්ඤ කම්මේන උපඤ්ඤායා ගුණොත්තරා ආචාරියුපකාරාච මාතා පිතා පියා මමං සූර්යෝ චන්දිමා සාජා මික්නවන්තා නරාපිච බ්‍රහ්මාමාරාච ඉන්දාච ලෝකපාලාච දේවත යමෝ මිත්තා මනුස්සාච මජ්ජත්තා වේරිකාපිච සම්මේ සත්තා සුඛී හොන්තු පුඤ්ඤානි පකතානිමේ සුඛං ච තිවිධං දෙන්තු කිප්පං පාපේතෝ මතං ඉමිනා පුඤ්ඤ කම්මේන ඉමිනා උන්දිසේනච කිප්පාං සුලබේ චේව තන්නුපාදාන චේදනා යේ සන්තානේ හීන ධම්මා යාව නිම්බානතෝ මමං නස්සන්තු සම්දවා සම්මේ නස්සන්තු සම්බදායේව යත්ත ජාතෝ භවේ භවේ උජුචිත්තෝ සති පඤ්ඤෝ සල්ලේ කෝ විරියවාමිනා මාරා ලබන්තුනෝ කා සංඛය කේපේතුම් විරියං මම බුද්ධෝ දීපවරණාතෝ ධම්මෝ නාතෝ අරුත්තමෝ නාතෝ පච්චේක සම්බුද්ධෝ සංඝෝ නාතෝ තේසෝත්තමානුභාවේන මාරෝකා සංලබන්තු මා භවංගුපාදාය අවීචේත්තතෝ එත්තන්තරේ සත්තකායූපපන්නා රූපී අරූපී ච අසඤ්ඤි සංඤින දුක්ඛාපමුච්ඡන්තු පුසන්තු නිම්බුතින් දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච හේතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ